එකටමයි වැඩ කරන්නේ යමකට යම් ආරමුණකට හිත දැම්කට අනිවාර්යයෙන්ම යමකට රස විඳිනවාමයි. සමහර විට කියන විතක්කේ වෙනමයි ਵਿਚාරේ වෙනමයි වැඩ කරනවා කියලා. මේ නිසා අපේ මේ අටුවාවේදී ධ්‍යාන පහකට කඩලා බෙදෙනවා විතක්ක ਵਿਚාර පීචුකේ කාර්යතාවයේක පළවෙනි ධ්‍යානෙ කියනකට විතක්කේ නැති ਵਿਚාර පීඨිකේ කර්ණකාතේ දෙවෙනි ධ්‍යානෙ කියනවා. නැත්නම් විතක්ක ਵਿਚාර දෙක නැති පීඨිකේ කර්ණකාතේ තුන්වෙනි ධ්‍යානෙ කියනවා. විතක්ක ਵਿਚාර පීඨි නැති සුඛේ කර්ණකාතේ හතරවෙනි ධ්‍යානෙ කියනවා. උපේක්ඛාය කර්ණකාතේ පස්වෙනි ධ්‍යානෙ කියනවා. නමුත් ඒ වාර්තාවේ දැන් අභාවිත කියන ධ්‍යාන හතරයි පිළිඅරගන්නේ පළවෙනි ධ්‍යානෙ කීම පළවෙනි ඉඳලා දෙකට යන විතක් ਵਿਚාර දෙකම නැති වෙනවා. මොකද විතක් ਵਿਚාර දෙක එකට වැටෙනවා. නමුත් අපි ජීවිතයේ දකිනවා ਵਿਚාර කුක්කිය සහිත පුද්ගලයෝ ඉන්නවා, විමසුම් කර සහිත පුද්ගලයෝ ඉන්නවා, ධම්මවිචේ සම්පූර්ණකේ සහිත පුද්ගලයෝ ඉන්නවා, සභාවකේ දුර. අරමුණට හිත නැගිනවා. දැක්කනකොට අරමුණේ රස දන්නේ ස්පර්ශ කරන්න දන්නේ නැහැ. අරමුණේ අලකියමන කියවහට දන්නේ නැහැ. අංග ප්‍රත්‍යංග විහාර දන්නේ නැහැ. මුල බදා ගන්න දන්නේ නැහැ. ඒකට එහෙම කෙනාට ඒ බව දැනගෙන ඒක මෙහෙවන. අරමුණ හිත ගියාට ඒ අරමුණ රස බලන්නේ නැතුව, අලමුණ බලන්නේ නැතුව, සුළුමුණ බලන්නේ නැතුව, මුල බදා බලන්නේ නැතුව ආවොත් හරියට කල්ව මාරපන් ගියා වගේ මේ හේතු දෙයකට මාරපන් යට කියනවා කියලා සේ දුන්නාස් කියන ඉතින් පාන්දර පණිවිඩයක් නැතුව මාරපන් ඉල්ලනවා. දේවල්වලට මිනිහක් නැහැ, පණිවිඩයක් කවුරුත් නැහැ, මනුෂ්‍ය පරිවිතේට පරිවිතේ දෙන්නේ නැහැ. ඒවා නිකන් කියන ඕකට මාරපයි යන්නේ දෙන්නේ. ඉතින් වාදනයකට කොහොම මාරපද? පණිවිඩයක් නැහැ. ඉතින් ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. ඒක වෙන්නේ නැති මෙතන මේ වතු කරගන්න අරමුණට හිත දකින්නවා. අරමුණ මුලපදාක වශයෙන් ආස්වාස්වාස කායම දකින්නේ. ඉතින් ඒ නිසා ඒව කෙනාට කියලා දෙන්න ඕනේ මේ විතක්කේ හිත දැන්වාට අරමුණට චාරවෘත්තිය මෙහෙවන්න විමසන මොන මෙහෙවන්න මොන බදාක බලන්න අංගපත්‍යක බලන්න. ඒක තාපත්‍යකින් කියන්න පුළුවන් රසවත් වෙන විදිහට අපි මේ ලෝකයක් අමතක කරලා අරමුණකට හිත දානවා කියලා කියන්නේ විශාල යුද්ධයක්. එහෙම නැත්නම් අපි හිත මුළු ලෝකෙම බදාගෙන ඉන්නේ. දැන් ඒ කාරණාවට නැගිනවා. නැවත නැවතත් නැගිනවා. නමුත් ඉතිරයක් වෙන්නේ නැවතත් හිතේ අර අරමුණෙන් ගැලවිච්ච ගමන් ලෝකෙට පයි. හිත පිට යනවා. තවල් ලියනවා. මෙන්න මේ දෙකට දෙතාව කියන தත්ත්වෙදී අපි හිත නංවන අරමුණේ ව්‍යඤ්ජන අනුව්‍යඤ්ජන බලනවා නම් අංග ප්‍රත්‍යංග බලනවා නම් සුල මුල බලනවා නම් මුලැමැදාක බලනවා නම් නැවත ලෝකෙට එන්න තියෙන ඉඩ අඩුයි අරමුණේ රසය ගන්න පටන් ගන්නවා මේකද කියනවා ධර්ම ඕජාව කියලා ඒ ධර්ම ඕජාව ගන්න මෙහෙවන්නයි මේ වගේ උපදෙස් දෙන්නේ සමහරුගේ ඒක සහජයෙන් පිළිටි. සමහරට අරමුණට කී ගමන් අරමුණ අතපත ගන්න තු වෙන්නේ බෑ. එයා ඒක නිසා බලලා ඒකේ රස බලලා ස්පර්ශ කරලා ඒක මුක්ති විඳලා එන්නේ. එන්නේ නැතුවමත් ඒක මෙහෙවන්නේ. ඒක කියනවා බඹරෙක් කැවිලා මලක වහන වගේ තමයි විතක්කය. බඹරේ බඹර රොම් මතේ ඇවිදිමින් රොම් සහ මී වෙන ගන්නවා වගේ තමයි විචාරය. මලින් මාට වැරලා යනවා නෙවෙයි පබර වැරලා ඒක වැඩක් කරනවා ඒකේ ෆෝම් ටික පරාකට එකතු කරනවා මේ පැන එකතු කර ගන්න නිකන් මලින් මලට ගියාට ඒක විචක්කේ විතරයි මල් පරාක ෆෝම් කරන්නේ නැත්තම් ਵਿਚාරේ නෙවෙයි කියලා ඒ වගේම කියනවා ගාන්ඨාරයකට ගහනවා යවට පස්සේ ගාන්ඨාරේ නිමින්නාද ගාන්ඨාරයට ගහපු ගමන් එන සද්දයක් ඒක විතක් වෙනවා. ඒ කාන්තාර ලෝහයේ හැටියට නිර්මාණයේ හැටියට ලින්නාදේ කිංකිණාදේ ਵਿਚාර විදිහට කියනවා. ඉතින් මේ දෙක සාමාන්‍යයෙන් බලුවහම දෙකට බැඳිලා තියෙන්නේ. එහෙම නැති වෙනකොට මෙයාගේ උපදේශ මාර්ගයේ යෝගාවචරයේ විමසුම් නෝන. අරමුණ දිහාට හිඳා බහින්න බහින්න යෝගාවචරයේ හිත ලෝකේ ඈත් වෙනවා. මේකට කියනවා පටිනිස්සග්ගය කියලා. පටිනිස්සග්ගය කියලා කියන්නේ ගත්ත අරමුණේ කිඳා බහින්න බහින්න අතරපරන්නේ ඈත් වෙනවා. මේකේ කිලාවැසි නැත්තම් නැවතත් ආය ලෝකෙට හිතේ තියෙන අවස්ථාව වෙන නිසා මේක පරිත්‍යාගයේ වැඩි වෙනවා මේකට වැස ගැනීම වැඩි වෙනවා වැස ගැනීම කියන්නේ ඒක රස විඳීමයි අලකී මුලකී තර බැලීමයි එතන මුළු ආශ්වාස ප්‍රශ්වාස කය වෙන කීමයි ඒකට සත්ව කාය පරිසම් වේදී කියලා දරුවචන්සේ සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය අපි කියන මොනම දරුවා ඒ ස්වාමීන් වහන්සේ මා කායන කරා සතියේ සිටින විට භෝගාවකින් කාය සංස්කාර කෙරෙහි මගේ විඥානයේ දෙසට සිටක බොහෝසේ සිටිවිලි ගලාගෙන පටන් ගන්නවා. මේවා අතර අසංකාරක සිටිවිලි ක්‍රමයෙන් වැඩි වී මගේ සිත කුසලතා වී හරියට මාර්ගදර්ශකට ගියා වෙනවා. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම මේවා මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඒ සිතේ භාවනාව මේ සිත පවත්වනවා. ක්‍රමයෙන් සිටින කිරීකොස් සිත නියමතාවයට පත්ව සෑහෙන්නේ. මෙම නියමතාවයේ ප්‍රමා කොටෙක් වේලා සිටිනවා වේ නොදැනී. ආ යමි සීලයේ එන්නේ ගැසීමක් සමගාවදී මුදිතේ. එය මා මුලින්ම සිටින හැදින්දයන්ට ඇතැයි කියාය. නමුත් මෙම අවස්ථාවේ නැවත නැවතත් සිද්දල බැරි මාහත දැන් අවබෝධ වී ඇත්තේ භාවනා පරිමාණ ගන්න තැනට යන බවය. එන අවස්ථාවට මා නිතරම පත්වන්නේ. ඉදිරි භාවනා ආරම්භයේ මුක්ත පවත්වන්නට හැකියවත් අසුර කීප කතාවක්ම තිගැස්සීම සිදු වෙමින් අනතුරුව භාවනා මුළුමනින්ම ධ්‍යානයේ නැති විචාරය. මෙම අත්දැකීම මට දැනෙන්නේ ඉතා අවාසනාවන්ත අවස්ථාවක්. වැඩි විස්තරයක් දෙක තුනක් අඩු වෙනවා. මොකද ඒක මදහරිය ගැන විස්තර කරන්න ගත්තොත් අපි අවදාශක දන්නා තැන සිට නොදන්නා තැනට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යනවා ශ්‍රද්ධාවහරහා, විද්‍යාවහරහා, සතියහරහා. ඉතින් අනකොට දන්නා තැන ගැන අපිට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙන අතර නොදන්නා තැන ගැන සැකය, දෘෂ්ණකට, බය ඒකාකාරී කරන නීරස ගතිය එනවා. ඒක අහන දෙයක් නෑ. ඒකට පිළිදාරස් කියන්නේ මගේ නම ශීපත් කරලා බුද්ධ ගුණ ශීපත් කරලා මොන දේ හරි කමන්නේ මේ දන්නාතර සිත් නොදන්නාතර ගමනට යන ගමන අභීතෝ කරන්නේ. මේක කියන්න පුළුවන් තැනින්ද කියන්න බැරි තැනට යamak කියලා කියදේ. මම මේ ඉන්න තැන ඉඳලා මම නැත්තන යamak කියලා කියනවා. අරමුණ අරමුණු කරන්න පුළුවන් තැන ඉඳලා අරමුණු කරන්න බැරි තැන දක්වාය ගණනාවක් කියලා කියනවා. අරමුණ විඳින්න පුළුවන් තැන ඉඳලා විඳින්න බැරි තැන යන දක්වා ගමනක් කියනවා. අරමුණ හඳුනා ගන්න පුළුවන් තැන ඉඳලා අඳුනා ගන්න බැරි තැනට යන ගමනක් කියලා කියනවා. අරමුණේ මේ දඟලන රණියක කටයුතු තැන ඉඳලා කිසිම තැනක තීමක් නැති අචේතනික තැනට යamak කියලා කියනවා. ඊට පස්සේ අරමුණ සහ අරමුණ නොවේ කියන වෙන්කිරීමේ හිත වෙනුවට දැන් මේ කරන්න බැරි සමස්තයට යamak කියලා. ඉතින් මේක එක එක කරලා එක එක තම තමගේ චර්චාක්ෂණ වලට කරනවා. කෙරුවට පස්සේ ගියාට පස්සේ ගියා දන්නේ නැහැ. එදගන්න වෙන සංඥාවක් නැහැ, වේදනාවක් නැහැ, සංස්කාරයක් නැහැ, විඥානයක් නැහැ. ඒක ගියාට පස්සේ හිතෙන්නේ ගියාට පස්සේ හිතෙන්නේ නැහැ. හිතෙන කෙනෙක් නැහැ. අවදි වෙන්න ඕනේ, තිකැස්සෙන්න ඕනේ දැනගන්න කලින් හිතියේ හිස්තකට. මොකද ඒකත් අවබෝධ කරගන්න නින්දක් කියන්නේ. පාඩලවිලක් කියන්නේ. වරද පිළිලා කියලා මොකද සංසාරය දැකලා නැති නිසා. ඉතින් මෙතන ඥානසේ මේ සිටියේ වැදලා පෙන්නලා දෙනවා. මේ නොදන්නන්නේ ගියාම තර්ක ඥාන නැහැ. මතක ශක්තිය නැහැ. සංසන්දනය කරන්න බෑ. මම නැවත මතක ශක්තියට එන්නේ ආයේ සත්‍යයක් කියලා ගැස්සුණා. ඉතින් ඒකට ඔළුවට පොඩ්ඩක් ගැහුවාගේ කැස්සිලා ආදි වෙනකොට තේරෙනවා. මම මේ දෙක අතර තියෙන තැන පිළිබඳව බුක් කීපින් නැහැ. විස්තර කියන්න බෑ. ඉතින් සාමාන්‍ය ඉඳගෙන ඉඳගෙන නමුත් යෝගාවචරයන් අත්නෑන දිගට භාවනා කරන කෙනෙක් නම් ටික කාලයක් පස්සේ තේරෙනවා මේක නිින්දක් නෙවෙයි. නමුත් සංඥා නැතිවම කියන්නේ. මතක නැතිවම තියෙන්නේ ඒක ඔය ආනන්ද සප්පයි සූත්‍රයේ පැහැදිලිවම සර්වඥයන් සඳහන් කරනවා ඔබ නොදන්න බව දැනගන්නේ දන්න තැනට ආවට පස්සේ. දැචිලා අධිවීම සාපේක්ෂව තමයි නොදන්න බව දන්නේ. ඉතින් ඊට පස්සේ විඥානයේ ත්‍රික්‍යය සඳහන් කරනවා දන්න දේ හොඳයි නොදන්න දේට වැඩිය කියලා. දන්නේ අහ හොඳයි නොදන්නේ අහකට වැඩිය කියලා තමයි අපි අවතෝපදේශය කියන්නේ. ඒ වෙනත something is better than nothing. මේක අපි සම්පූර්ණයෙන් එකට බහපු අවතෝපදේශය. ඒ තමයි something එක අරගෙන. දන්නේ එක අරගෙන. ඒ අල්ලන්නේ මොකද නොදන්නේ එකට තියෙන ද්වේෂය නිසා. නොදන්නේ එකට පිළිබඳ ලෑස්තියක් නැති නිසා. සත්‍යයට බය නිසා. ආතතිය නැතිවමද බය නිසා. අසහනයක් නැතිවමද බය නිසා. ඒ සැප නිතරම ආශිර්වාද කැමති, ආශානෙට කැමති, ධර්මයාට කැමති, සම්පූර්ණයකට කැමති. මේ මෙතෙන් ආවට පස්සේ ආය භාවනාවෙන් යෝගාවචරයට ප්‍රාණයක් නැහැ. භාවනා යෝගාවචර දැනගන්න ඕනේ මේ කිව්වට තරහ වෙන්න එපා. මේ යමක් දැනගත් එකයි නොදැනගත් එකයි දෙකම එකයි. දෙකම අනිත් දෙකම අශෝක ධර්මයේ කම්පාන වෙන්නේ හිතේ. යමක් දැනෙන එකත් නොදැනෙන එකත් දෙකට සමහිතාවෝ ඔය ප්‍රශ්නේ හන්නේ නැහැ. සැකයක් එන්නේ නැහැ. ඔය කාටවත් එහෙම කරන්නේ ඕනම කෙනෙක් හිතන්නේ මේ භාවනා කරගෙන යනකොට ඔන්න දුක්ඛාල වැටෙනවා. බුදුවලකට වැටෙනවා වගේ අවසුනට පස්සේ ආයේ අලකලංචියක් දැන් මේකට යනවා මේකට යනවා මේකට යනවා කවදාකවත් මේ දෙක සම කරලා හිතන්න හිතක් බුදු කෙනෙක් පහළ වෙච්ච ඇති ලෝකෙක එන්නේ නැහැ. ඒක පැත්තක තිබිච්චාද. කවුරුරි කිව්වත් මේ යමක් නොදන්න දෙයත් ඒකට සාපේක්ෂව තියෙන මේ දන්න දෙයත් දෙකම එකයි. ඒක දාප පාඩු වගේ. සැප දුක වගේ. යස ආයස වගේ. කි අෂ්ටලෝක ධර්ම කම්පණ වීම කියන එක සිංහලයට තේරුම් කරලා දෙන්න දීචි මොකද ඒක ඇහිලා වුණා. මොකද භාවනා කරනවා උත්පුත්තකව නොදන්න දෙයක්. ඒක කඩාපිට දාගෙන පැමිණෙන්නේ දන්න සංකින් එකයි දෙකටම නොසැලී ඉන්න හිතක් හදන්න පුළුවන් බවයි බුදු හිත කියලා කියන්නේ අදහස කරන්නේ. ඉතින් ඒක මේ බණ ඇහුවත් ඒකට උත්සාහ කළත් ලක්ෂ කෝටි කී වාරයක් මොක කරන්න වෙන්නේ ඊට පස්සේ අර තේරෙනවා ඒක තමයි සාමාන්‍යයෙන් ඔය මූල ධර්ම කියන්නේ නේව සංඥා නා සංඥා කියන සංඥා ඇත්තේ නැති නැත්තේ නැති ඇත්තත් කරක් නෑ ඇත්තත් කරක් නෑ දෙකටම සමහිත මේක අඥාන උපේක්ෂාව නෙවෙයි. තකදීකම නිසා බාලල්ලා කියන එක නෙවෙයි මේ. මේ හොඳටම දන්නවා දන්න එක නිසා නොදන්න එක තේරෙන්නේ නොදන්න එක නිසා දන්න එක තේරෙන්නේ මේ අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගියේ මල්ලියේ පවසෙ දෙන්නම හොඳයි කියලා මේකට කවුද කැමැති වෙන්නේ? පුණ්‍ය බලාගෙන ඉන්නවා. මොකද ඔක්කොට කොහොනේ අර එකක් අල්ලන්න. අරයට මෙයා හොඳ, මෙයාට ගියා හොඳයි කියලා ඉතින් වාක්‍ය කියන්නයි, ව්‍යාකරණ කියන්නයි, රචන කියන්නයි, අරයට මේක කියන්නයි, මෙයාට මේක කියන්නයි. තෝත් එකයි තෝත් එකයි කියලා කියනවා ජීවිතේ කියන කාරණා තමයි මේ උනොත් එකයි මොනොත් එකයි ඩෙමොක්‍රටික් පාර්ටිය ගත්තත් එකයි, ලේබර් පාර්ටිය ගත්තත් එකයි දෙකම කරන්නේ සූරකාරකම. ඉතින් මේකට හුරු වෙන්න මිනිස්සුන්ට පුළුවන් මේ කියන හිතනවා. කවදාවත් මිනිස්සෙක් මේ කරන්නේ අමනුෂ්‍යයි. ඉතින් ඊට පස්සේ වාතයේ විතර කෙලෙස් ආවත් ඒ මනස ගන්න මේ කෙලෙස් ආව බව ගන්න කෙලෙස් නැති බවට සාපේක්ෂව විචක්කා. කෙලෙස් නැති බව දන්නේ කෙලෙස් ඇති බවට සාපේක්ෂව විචක්කා. කෙලෙස් වලින් ප්‍රශ්නේ දැන් මම මේ කියන කාරණාව ගිරවනවා වැටෙනවාද කියලා. ඒ නමත ඉච්චරම ලස්සන නෑ මේක දෙපොලක විතර පොඩි පොඩි ඉදිරිපත් කියන දුර්ලභකම් තියෙනවා මට. දැකලා තියෙනකොට වැඩි කක් ගන්නෑ. ඒ නැත්තම් වෙන අනුපාඩු දැනනම මේ මුළු ගමනම මතක තියාගන්න. අරමුණු සියල්ලම නැති වෙනකම් වේදනා සියල්ලම නැති වෙනකම් සංඥා සියල්ල නැති වෙනකම් සංස්කාර විඥාන නැති වෙනකම් ගියාට පස්සේ සාපේක්ෂ උද්ද කලාපාවකට යනවා. කේවල උදකලාවක් නෙවෙයි. ඒක පාට ගැස්සනවා. ගැස්සලායි සංඥා වේදනා සංස්කාර විඥානය. මේ ගැස්සීම නැතුව ඉස්සර තුන් විවේකේ දරගන්න බෑ. ඒ විවේකේ නැතුව මේ ගැස්සීම දරගන්න බෑ. ඒ නිසා මේ දෙන්නගේ තියෙන සාපේක්ෂ වටිනාකම විසක්කා කේවල වටිනාකම. නිසා මේ දෙකටම සමහිත දැම්මොත් මේ යෝගාචර මෙතෙක් තමන් අරගෙන ආපු සියලු වර්ගයන් ආරම්භයෙන් විමදාව පාගන්න වෙනවා. සියලු රුචර්ච කම් විමදාව පාගන්න වෙනවා. යන්න තරක් නැහැ. තියෙන්නේ මේක වෙනවා කියනවා ආකල්පෙම වෙනස ඇති කරගන්න කියලා. ඉතින් යන්න තරක් කියලා හිතන තාක්කල් යෝච කියන තියෙන කක්කවලට ඉච්චරයි මට කියන්නේ. අවල් තැන්න කියයි කියවනම් කක්ක. දෙක අතර සංසන්දනය කරන්න දැනේ දෙකම වට බලපෑමක් නැහැ. කොයි එක තිබ්බත් නිරුප්පති වතුර ගෑවුනාට තර වෙන්නේ නැහැ වගේ කෙලස් තිබුණ ප්‍රශ්නේ නැහැ. මගේ නෙවෙයි නම්ම නෙවෙයි නම් මගේ ආත්මෙ වෙනස් කෙලස් තිබුණ නෑ. එමන්තර භාවනා කරන මම කිසිතුට මේ ඉස්තනක් ඉතකලාවක් ගත්තට ඒක මටත් නොකිය පැතුරටත් නොකිය පැනලා යනවා. ඒක නඩතරවලුත් නැහැ. මේ දෙක අතර දෙක දැනගැනීමෙන් තමයි දෙකටම තියෙන පැතිම නැති කරන්නේ. ඉතින් ඒක ටිකක් ටිකක් නෙවෙයි මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් අත්දකලා නැත්නම් ඒක නම් මම ඔළුවේ අත ගන්න දේවල් තිබුණා. හැබැයි එක්කෙනෙක්වත් පිළිගන්නේ නැහැ අම්මා මුත්තා කොහොමද ඒකට අපි මෙච්චර මේ කී කිය තැරලා අටසිල්ල කියලා භාවනා කරන විතර ගිනියකට උනන් ගෙනියන්නේ අපට ඕන දෙයක් තියෙනවා. ඊළ විතර භාවනා කරන්නේ නැති අය ඉන්න මේ එන්න භාවනා කරපේ කියන්නේ. ඉන්නයි මොනවා වෙන්නේ. ඉන්නද දැන් අපි මේකයි මැන්නා දැන් මනින්නේ. ඉස්සරක සංසන්දනය සංසන්දනය කරන්නේ අර කාගත් එකයි මේ කාගත් එකයි දෙකටම ඒ නොසලෙන මනස ගත්තද එතන බුදු ආන්තරය එතන සත්‍යර්මයේ වැටෙනවා එතන තමයි සංකේයය අපි යමක් හොයන තාක්කල් ඒකේ කාන්තේම කක්කා කෙලෙසක් ඉතින් කිංචන කියන වචනේ පාවිච්චි කරන කිංචන කියන සිංහල දාන්න යමක් කිංචන කියන්නේ කෙලෙස් වලට කිංචන කියලා කියන්නේ අර තුනක් කරගන්න මේක තුනක් කරගන්න හැබැයි දෙක නොදැක්ක මොඩකමක නෙමෙයි දෙකම දැකලා මේ දෙක මේ අඩු කරන්න පුළුවන් අපර අන්තිම මට්ටමට අඩු කරලා කියනවා ඒ නිහඬතාවයේ තිබ්බත් එකයි සත්‍ය තිබුණත් එකයි ඉස්තර තිබුණත් එකයි යමක් තිබුණත් එකයි අරමුණ තිබුණත් එකයි නැත්ත් එකයි දෙකටම තමයි හිත දාගම ඒ මනසකේ තර්කමනකට වසන්න බැහැ විඥාණයට ලැබුපලක් නැතුව. විඥාණය කරන්නේ මේ දෙක දෙකට ගැටලා සෙක්ටේරියනිසම්. දෙකට බෙදලා දෙක ගැටකටයි දෙන්නේ තමයි අපි මෙතෙක් කර දේශනා. දැන් මේක තිබ්බා ඒකට ගන්න මේක තමයි ඒත් ගන්න. ඔබට ඕන අපට කියපා. අපට ඒකට ඒ නිසා මගේ විග්‍රහය මම දකින හැටි ඒ ටික තමයි මම සහකරේ ඒ චූලසුඤ්ඤත සූත්‍රයේ අනිත්‍ය සප්පාය සූත්‍රයේ පොට්ටපාද සූත්‍රය වාගේ දේවල් වල සර්වචනාසේ බොහෝම ආයාසයෙන් දේවල් කීපයක් මාර්ගයෙන් ඒක පෙන්නන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් මොකක් වෙලාවට ඈත කාලේ ඒ සූත්‍රය එකක්වත් අහන්න හම්බ වෙන්නේ ඒවා මකන්න බෑ කකකට පැහැදිලිව ලස්සන දැක්ලා තියෙන පිට තියෙන. අනිත් වගේ නැතුව නෑ අනිත් වගේ මේක එක එක දවසක් අපේ. අර වගේ නට ලස්සනට ගෙනියලා තර්කය හරහා තමයි යන්නේ. ව්‍යාකරණය හරහා තමයි යන්නේ. නමුත් මේ දර්ශනාස්ටි උගන්වීම් ක්‍රමය හරහා මේ වගේ තැනකට ගිහිලා නැහැ. ඒක මේ ඒ කාලේ තිබුණ අනිතීත්‍යකට නෙමෙයි. සංඝවාසයට තේරුම් තේරුම් ගන්න අමාරුයි. ඒක සාධාරණයි. ඒ තේරුම් ගත්ත මිනිස්සේ ඊට පස්සේ ආය වාද කරන්න යන්නේ නැහැ, අනුකරණ කරන්න යන්නේ නැහැ. ඒකට සංසන්දනයක් තියෙන්නේ, සම්පේක්ෂ භාවයක් තියෙන්නේ. කේවල භාවයකට කොහොමවත් යන්නේ ඒ නිසා ඒ සාපේක්ෂ යනුගුණ කර්ම වට්ටමට විතර දරාගෙන ඉන්න පුළුවන් නම් ඊට පස්සේ මුගින්ම බෑ මේක ආඩම්බරයට ගන්න නැතුව ඒක දැස බලන්න ඒක තමයි අපිට මේ වන ජීවිතේ යෝගාචර ජීවිතය ප්‍රකෘතර ජීවිතය කියන්නේ ඒකයි බුදුහාමුදුරු බුදු විලක් ආවරණ කරන්නේ ඒකයි ආකාශ මාරතනසි බුදුහාමුදුරුලා දුතාකර කැමේ தත්ත්වය තියාලා ආගෙන ඒ ගිනාකමට පිළිවිල අරගෙන යනවා වැඩ පිළිවෙල නැතර කරන්නේ මේ දර්ශනය මොඩකමට කම්මැලිකමට බොබ්බඩකට ගන්නවා සම්පූර්ණ අවදිභාවයෙන් වෙන තුන කරන්නේ ඒ තරහ තුන අවදිභාවය පාව දෙන්නේ ඒක දිගට කියන්නේ ප්‍රාණාංශ පංචපාදානස්කන් පංචපාදාන සංවේගය ගැන විස්තර කරන විට රූප වේදනා සංඥා සංකාර විඥාන යන නාම ධර්ම වලට අය පස්ස මනසිකාර වන බව විඥානයේ දෙහි කරගායන බව අසහයත කරුණාකර මෙම නාම ධර්ම සහ විඥානය අතර සම්බන්ධතාවය පැහැදිලි කර දෙන්න. ඒක ඉස්සලා ප්‍රශ්නයකට ගාව මම හරි කැමති ඉස්සලා ප්‍රශ්නයකට තාත්තකීම ලියලා තියෙනවා. මේක මේ පොත්වල තියෙනවා. මේක මට කෙනෙකුට කරන්න බෑ. තමයි තමයි අත්දැකීමත් එක්ක තියෙනවා නම් ඒ අත්දැකීම නම් විග්‍රහ කරන්න. මේක කිසිම අත්දැකීමක් නෑ. අර පොතේ මෙහෙම කියනවා, මේ පොතේ මෙහෙම තියෙනවා. ඉතින් මම කියන ඒ පොතම ධාරයක් කියවන්න මෙතෙන් දෙන්නේ. මේ 50කට එක්ක අපි අන්තරම කායික කරණක් වෙනවා. ඒක මේ මූල ධර්ම ස්ථාන ඥාන මාට ඉතින් මොන්තෝ යොග කියනවා. ඒ ප්‍රශ්නයක් තියෙනවා කර්මාවල තමයි අත්දැකීමත් එක්ක කියලා. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ කොහොමද කියලා කියන්නේ. එතකොට මම මේක සම්බන්ධයි. මට එතකොට ඒක සාපේක්ෂව කරන්න හිතෙනවා. ඒ වගේම මේ පොතේ මේ පොතේ කියන කරුණු. ඒක මේ ඔය ටෙඩි තාවොත් ජාති කියනවා කිච්චන කොට. බයිබලේ කුරානේ තුකෝම කරගෙන ඉන්නකෙත්ම අපිට මොකද වෙන කියන පදේ. ඊයෝගේ මේ මේ බහැර වැඩ කරන කට්ටිය. අර පොතේ මේ පොතේ කියනවා කියන්නේ නෙමෙයි මෙතන. තමයි මොකද කරන භාවනාව. ඒ භාවනාවේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. අනේ එතකොට නම් ඒක මම හිතනවා කායිකයි කියලා. ඒ නිසා මම මේ ඉදිරියටත් කියන්නේ ඒකයි ඒ පිළිතක් කිව්වොච්චරමයි. අදාළ නෑ කියන්නේ මම ප්‍රශ්න උදාහරණ නෙවෙයි කියන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැතුව බෑන් තියෙන නිසා, කොළ තියෙන නිසා ප්‍රශ්න අහන්න ගොඩක් වෙලා දීලා තියෙන ඔය ඒ ප්‍රශ්න වලට. එතකොට වෙන්නේ මේ පිළිසක් ප්‍රමගයක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අදාළ ප්‍රශ්න අහන්න, ප්‍රායෝගික ප්‍රශ්න අහන්න. අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් ප්‍රශ්න. මේ ප්‍රශ්න නම් හිතන්නේ විශ්ලේෂණය කරන්න. ඒ නිසා අකමැත්තේ නම් ප්‍රශ්නේ බහැර කරනවා වෙයි ඉල්ලීමක් කරනවා කියුවේ මේ ප්‍රශ්නේ අදාළ වෙච්ච ආකාරයකට කියන්නේ නැත්තම් භාවනා කරනකොට අධ්‍යක්ීමත් එක්ක සම්බන්ධ කරලා කියනවා මම නැවත සාකච්ඡා කරනවා ඒ කියන්නේ ප්‍රශ්න දෙකක් ඉදිරියට සමානයි පොදුට මේ අසන ප්‍රශ්නේ ඔබ වහන්සේ කියන කඩේකට ඇවිත් කල්යයන් ඉල්ලන්න එපා කියලා කියයි කියන අදහස ඇත්තක්. මේ ඔබ වහන්සේගෙන් වැඩි කරගත යුතුයි. මෑන්කාරයේ කිස්මෙන් වලට වැටිගෙන විවිධ භාවනා ගුරු නිසා අපි අන්නමන්න වී ඇත. ළඟදී වැඩි ඇමරිකානු ස්වාමීන් වහන්සේ සියලුම ගුරු භාවනා ක්‍රම ඉදලා අතර කෙටි කෙටි කලකින් මාර්ගඵල ලැබිය හැකි ක්‍රේටි ක්‍රමයක් ශික්ෂා හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමයෙන් දස දිනක් තුළ විශාල ප්‍රමාණයක් මාර්ගඵල ලබන ලදී. මෙම ක්‍රමයේදී මෛත්‍රී භාවනාව වැඩි වශයෙන් ප්‍රගුණ කරලා මට ඇති ගැටලුව විවිධ භාවනා ක්‍රම හඳුන්වා දීමේදී බොරු වලවල් වලට භාවනාවේ කෙටි කාලේ නිවන් දැකීමේ ක්‍රමයන් සඳහන් වේද. තුන සෙවැනි ක්‍රමයක් ඇත්නම් සතිපට්ඨානයේ දෙන ප්‍රමුඛත්වයේ දිනැත්තේ මාර්ග. හතර එසේ නැත්නම් බුදුහාමර සරහන බැරිම ක්‍රමයක් කරන හඳුරු සරහත්තාවත් මෙවැනි අවස්ථාවක කාලා මොකක්ද වෙන්නේ. ප්‍රතික්‍රියා කරනවා අපිට ගොඩාක් භාවනා කරන කියන තමයි ප්‍රතික්‍රියාව අඩුවෙන්ම දෙන ක්‍රියා වැඩියෙන්ම දෙන භාවනා ක්‍රමයක කරන විෂය. මේ එක එක කරගෙන තෝරන අපිට මදිනේ කාම අධ්‍යක්ෂ ටික. ඒ නිසා අර්ථ කරන්න තියෙන්නේ තමයි යාදෙන භාවනාවට යන මිසක් එහෙම වෙන කෙනෙක් කියව කියාදී යුතු නැතයි. ඒ නැත්තම් එහෙම කියන්නේ එවැනි ස්වාමීන් වහන්සේට අයිතියක් නැති කියලා අපිට කියන්න බෑ. මොකද අපි තාම ස්ථාවර භාවයකට පත් වෙලා නැහැ. නිසා හොඳ වෙලේ තමයි තමන්ට මේ කියනවා ගහක මුල දෙනකොට ඒ මුල ඕජාව තියෙන දිහාට යනවා අතුර තියෙන දිහාට යනවා ඒ නිසා මුලක් කවදාවත් කෙලින් වෙන්නේ නැහැ ඒ ගහේ මුල වැවෙන්නේ ඕජාව ලැබෙන්නට අතුර තියෙන දිහාට ඒක කොළ දිහා බලපහම වෙනවා කොළ දා හොඳ නම් උදා හොඳට වැටෙනවා එහෙම නැත්නම් මේ මුල් වැටෙන්නේ මෙහෙමයි කියලා කරන්නේ ඒ නිසා තමයි ඉදිරිපත් වෙන ක්‍රම වැඩි වීම බාධාක් කරගන්න එක මොකට වඩා අවුලත් එක්ක පොරබදනා වැඩක් කියනවා. භාවනාවක් වැඩි වෙන එක කුරුණ වැඩි වෙන මට නම් දකින්න හොඳයි. ඒක තමයි අපිට හොත විචනාත්මක මේකක් තියෙනවා. ඒකවල කවුද විචකාරය භාවනා කරන්නේ කියන්නේ. කුරුණනේ. කුරුක එක්කෙනෙක් කියනවා තමයි ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ හොයාගන්න වෙලාවක් නැත්තේ කචා. දැන් ටියුෂන් මාස්ටර්ට ගොඩාක් ඉන්නවා. ශිෂ්‍යයන් දිනලා තියෙනවා. ඒක කැපටි තැනක කරන්නේ. අද ප්‍රතික්‍රියාවදී ඒකට නාස්තිකයි. ඒක නාස්තිකයි. ඒක කිසිසේත්ම ගමනක් කරන්න බෑ. නිසා ප්‍රතික්‍රියා කරන්න බෑ. තමන්ගේ හිතට දීලා බලන්න ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක බලන්න. තමන්ගේ එන ආකාරය හොඳයි කියලා හිතනවා නම් ඒක කරගෙන යන හානියක් වෙන්නේ නැහැ. කිසිම භාවනාවක් නොකට යොමු කරවන්නේ යම් ප්‍රමාණයකට තමයි. තනකට පස්සේ යාට ඊගාව ගොරයක් හම් වෙනවා බාහනකට මැත්තම් වෙනවා ඊගාවකට එනවා ඊගාවකට එනවා මේ මේ ඕපන් අයික ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ හැම දෙයක්ම සේනාවේ ඇතුළත තියෙනවා. ඒක තියෙනවා කාණ්ඩක සරු ශේෂ්ඨත්වයක්පත් වෙන්නේ. නමුත් ඒක තෝරගන්න එක ඇටෝමේෂන් ගියාට පස්සේ උපේ ඩයට් එකට ගියාට පස්සේ මේකේ සැරදීම තියෙනවා මේකේ විදිහ කැම තියෙනවා මේකේ දෙල් කැම තියෙනවා කියලා බලන්න වැඩක් නෑ. ඩයබටිස් තියෙනවා නම් නොකයි. මේක අර මෙලට ගන්න වැඩක් තියෙනවා. මේකේ ඔක්කොම જાති තියෙන තරම කවුද? සර්වචනන්තය වැඩ ඉන්න කාලේ සත්‍යාස්රෝ වේගයක්. ඒ හැම කෙනාටම දහස් ගණන් සංකේතය. ඒ නිසා බුදුටානට වැඩි කැප වෙන්න මිසක් ඉන්නාසික බාහිර කිසිම බාධාවක් නැහැ. ඊටසේ එක්කෙනෙක් එක්කත් ගැටෙන්නේ කියන්නේ මානට ඒ ශ්‍රාවකව ගාවදී ඒකත් එක්ක ගිහින් හොඳට සාකච්ඡා කරලා තියෙනවා. මොකද්ද බුදු කොට වන්නේ මොකද්ද වෙන්නේ කියලා කියන උත්සාහ කරනවා. ගැටමක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා මේ වගේ ආමතුරු මේ වගේ ක්‍රම දහසක් එයි මොකද අපි ඉන්නේ දැන් භාවනා කරනකොට අවදි යුගයක. ඒ හැම එකක්ම බාධා කරගන්න එපා. තමන්ට වැඩිම අසහනය අඩු කරන නැත්නම් අසහනය අඩු කරන ආතති අඩු කරන යම් ක්‍රමයක් තියෙනවා. එච්චරමයි මේ විදුන්දන්නේ. අසහනය ආතති වැඩි වෙනවා. ඒක කළ යුතුයි. ඒ නිසා මේ වගේ ප්‍රමාණාත්මක තිබිච්චාවය ඒක කිසිේත්ම බාධාවක් නැහැ. ඒක නම් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා. ඒ ශාස්ත්‍රයට විවේචනාව වේලාවක ඒ ශාස්ත්‍රයන බටේ සාතකට ගියාම මහ පාරක ඒක පැත්තට යන ට්‍රැක්ස් පහ හයක් තියෙනවා. එතන තමන්ගේ ට්‍රැක් එකේ යනවා නම් කොච්චර පිට ට්‍රැක් එකකට ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ට්‍රැක් එකට හප්පන්න ගියොත් එතකොට තමයි ඉතින් පොලිසියත් එන්න ඕනේ ඉන්ෂුරන්ස් එන්නත් ඕනේ මල කරදරයක් ජය. තමන්ගේ ට්‍රක් එක යන්නේ. අනුගේ ට්‍රක් වල හප්පගත්තොත් අනිත් එක තමයි ග්‍රීන් ලයිට් එකේ පදවන්න. රත්පත්තු මේ ලයිට් එකේ පදවන්න. හරි ඩේන්ජරස්. ඇම්බර් එකේ පදවන්න. ග්‍රීන් ලයිට් එකේ කරන ග්‍රීන් ලයිට් එකේ නේ රියැක්ෂන් නේ ඇක්ෂන් එක. ඒ ටික කාටවත් උගන්නන්න බෑ. ඒ ටික දන්නේ නැත්නම් වැඩි වැඩි කාමද ලැබෙන්න ලැබෙන්න කපනවා. ගුරුතුමෝ වැඩි වෙන්න වැඩි වෙන්න අනවා. විශේෂ වැඩි වෙන්න වැඩි වෙන්න කරදරෙට. ඉතින් ඒකට මේ මොඩවඩුව ආලෝසනක කරපදා ඉන්නේ. යන්නේ කියනවා කියන සමානක් වෙනවා. දා ඇමරිකන් නෙවෙයි දා ප්‍රාන්තාවෝ කෙනෙක් කියනවා මේ තමයි. එල්ලෙකුත් මම දැන් බුදු වුණා කියලා දැන් ලංකාව කී දෙනෙක් ඉන්නවද ඒව දැන් දැන් බුදු වෙලත් ඉන්න කට්ටිය. ඒ මෛත්‍රී බුදු කෙනෙක් පහරලා ගියා. ඔබ දැන් මුස්ලිම් මිනිස්සු කියන්නේ ඉවරලා මේ ළඟදී ඉරාන් කාරක ඇවිල්ලා කියනවා මේ ඇමරිකා ලංකාවේ පෙන්වුවා ඔඩියන්ස් එකේ ඉන්නේ හොඳම උගත් බුද්ධ සාධිකාර මුස්ලිම් මිනිස්සු 15000ක් විතර. එයා මහා පරිණිරවාණ සූත්‍රයේ 29 වෙනි පරිච්ඡේදය අරගෙන වචනේ වචන විස්තර කරලා කියනවා. මේක මේ කියලා කියන ගුණ ටික නෙවෙයිද නබිනායකතුම ගන්න තිබ්බේ. මේ බුදුහමෝ කියලා තියෙන්නේ මේ අපේ නබිනායකතුම එන්නේ කියන්නේ. දැන් අපේ කට්ටිය පෙරවුවා ප්‍රමාණික බුදුතුමෝ කියන්නේ. අර ඇවිල්ලා කීලා හිතක් දැන්නේ අපි එක එක සිංහලෙන් දන්නේ නැහැ බෞද්ධයෙන් දන්නේ නැහැ මහා පරිවර්ණ සූත්‍රයේ එහෙම වාක්‍යය තියෙනවා විතර ගන්න දන්නේ නැහැ ඒක ෂෝක් එකකට විතර දෙන්න තමයි මම කියන්නේ කියනවා බුදුහාම කියන්නේ ඒක නියුත් කෙනෙක් දරන්න ඕන කෙනෙක් කියලා තියෙන පස්සලාව කෙනෙක් කෙනවා කියලා මෙන්න යාගේ ලකුණු පුරාණ බලන්න ඒ ටික දැක්කම අපි ළඟට ගන්න ඉතින් බුදුහාමලුත් හරි නබිනාගතුමත් හරි බුද්ධ ප්‍රබුද්ධ දේශකෙක් එන්නේ නෑ මේ පරතරා කරන මෛත්‍රී බුදුතේ වෙනස් දකින්න අර හැවිලා ගිහිල්ලා එතන මේ කෑම වැඩි වුණාට ආවද වැඩි වුණාට මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් තියෙනවා මම මීටරේ යනකොට හැම දාන්න බඩින් සෝල් ගිහින් ආවුද මෙච්චර කරේ ඔක්කොම බලනවා මට මොකද මෙච්චර ආවුද කියන්නේ උඹලගේ මොඩ වඩුව අතපය කපා ගන්න. මොඩ වඩුව දැන් අපි වැඩ කියනවා උගව කරන් ආවද වෙන්නේ වෙන ප්‍රශ්නෙ නැහැ. ඒ ක්‍රීස් ගාලා තියාගෙන ඉන්න එකයි ඒ ටෝටලට ආවද ගත්ත වැඩ ගත්ත. ඒකට වැද වැද ඉන්න ඕනේ නැහැ. කරන්නේ කියලා තුන් ගන්න ඕන කමකුත් නැහැ. ආවද ගත්ත වැඩ ගත්ත තිබ්බා. ආවද ඒක ප්‍රශ්නේ නැහැ. ඉන්නයි ස්වාමීන් වහන්සේට කවදාවත් ඒ සාසනික කටයුතු කරගෙන යන්න කියන්නේ තමන්ට ඊයේ යනකොට උසජනන් කියන්නේ හතු මරණේ කොහොඳද හොඳ නෑ මොකද ඔබ බැලට කැවිලි ඉච්චරයි ඔය කාලාවලියේ මුලට අදී කියවන්නේ නෑ ඔබත් ගැලපෙනවා අරේම ඍජු ඉසල කරන සම්පූර්ණ පොදු කිරීමක් කරනවා අර කවිවට අහනවා මේ කිවට අහනවා අර ගත්තා මේකත් කරා මේකත් කරා ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා උඹට තේරෙනවා ධාතු මන මොකද නේද මොකද ඔබ බැලට කැවිලි නෑ ඉච්චරයි ඔය කොයි කාරණාවකද ඔබ දන්නේ දැනින් පටන් අරගෙන ඉන්නවා ඒක නිසා මේක එක එක නැවිලා කියන එක කවදාකවත් කරන්න පටන්කට ගත්ත ගමන් වෙන්නේ අපේ ලේපිච්ච දේ. පියාවල. ඒකේ තේරෙන අපි මේ සංසාරේ ගැඹුර දන්නේ අපි මේකේ තියෙන මේ කෙලෙස් වල තියෙන පටලවන සුළු ගතිය දන්නේ නැහැ. අපි හිතන එක බාහිරින් තියෙන්නේ කියලා. ආත්මවාදකටයි අපි වැටෙන්නේ. මේක සාධිකර තමයි තියෙන්නේ. ජීවත් වෙනාට දැන් ඕම දෙයක් තියෙනවා දැන් මේ පිටිදෙට මම දන්නේ නැහැ මට ගහලා මේ ඇමරිකනාව කෙනෙක් ආවා කොහොමද බොරු ආවස් කෙනෙක් ආවා කොහොමද මට ගන්න ඕනේ මට ඇහුනේ නැහැ මට වැඩකුත් නැහැ ඒ නිසා මේක දෙක පොද ධ්‍යාන ක්‍රියාව හොඳයි ප්‍රතික්‍රියාව හොඳයි ප්‍රතික්‍රියාවෙන් පිට නෙවෙයි තමන්ගේ හිතේ ඒක අඳුර ගන්න බැරිව මොනම බේසිකම සංගල කරන්න ඒ ඒක භයානක පිටිකාවක් එනිසා ඕනම කෙනෙකුට මේක අල්තාරයක් වගේ බුදුහාමරගේ මල් පූජා කරන ආසනය කරන ඕන කෙනෙකුට පූජා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ තමන්ට ගැළපෙන සප්පායදී තේරගන්න තමන්ට බැන්නා එහෙනම් ඉතින් දෙයියගේ මේක තමයි බුදුසරණක් මොන්නේ නිසා මේ මේ ක්‍රමයේ කරලා බලලා හොඳ නම් කරන්න සූත්‍රයක් තියෙනවා මේ මෙත්තා සහගත සූත්‍රය කියලා ඒක සංයුත්තනිකයි තියෙන්නේ. ඒකේ සර්වඥාන්සේ මේ ඒ කාලේ අනිත්‍යත්‍යයන් කියලා දීපු මෛත්‍රී භාවනාවත් තමන් අවශ්‍ය වෙන මෛත්‍රී භාවනාව දෙකේ වෙනස පෙන්නලා මේ මෛත්‍රිය හරහා ඒ කියන්නේ සීල සමාධි සම්පූර්ණ වෙන හැටි ඊට පස්සේ විපස්සනාට යන්න පුළුවන් ඉඩක් තියෙනවා කියන අවශ්‍යක ඒකත් ඇත්තට විස්තර කරන්නේ නමුත් මේ විත්තසගත සූත්‍රයේ පැහැදිලිවම කතා සාරිටි ගොඩාක් විස්තර වෙන්නේ මෛත්‍රී භාවනාව සුභ පරමාණම් වික්‍රේ මෙත්තා චේතෝ විමුක්තිය වදාමි හිත පඤ්ඤා හිත පඤ්ඤාත් වික්ඛුනෝ උත්‍රේ කප්පට විච්ඡත්තස කියලා තියෙනවා. මෛත්‍රී භාවනාව කරන්නේ කියලා කියන රහත් වෙනවා. යන පාරේ තියෙන අවුල් පාස නැති වෙයි. සැප පහසුවක් තැනේ සුභේ වේනකට ගන්නවා. ඒක අවශ්‍යයි නිවන් දකින්න. මේ නිවන් දැක්කට පස්සේ කියන්නේ අනික් කාරණාවල ඒකමයි අවසානට කියන්නේ මොකද දැනසේක නිවන් දකින්න ඉස්සලා අතාරිනවා. අන්න ඒ කාරණා තියෙනවා ඒ සුභ පරමාණන් කියන එක මෙත්තා දාගත සූත්‍රයේදී ඒ නිසා ඒක නිවනට පාරක් වෙනවා. මේ කොච්චර පාවිච්චි කරනද කොතෙන්දී හලනවාද කියන එක පාවිච්චි කරන එක නතර මේක ආනාපානෙ තැලෙනවා බා නිවනට කිට්ටු. මොනාරුණත් ඒ නිසා ඒකට ප්‍රතිපන්න නුසුදුසු කමක් නැහැ. සුදුසුයි. කොහොමද පාවිච්චි කරන්න කියන එක ප්‍රශ්න. එත්තා සහගත සූත්‍රය නිකයි කියන මට හරියට මතක නෑ ගණිත නිකයිකම් සූත්‍ර 7000 7000කට දාලා තියෙනවා වචන රසනෝති කියන එකත් ඒ පොත් කියලා අටුටින් බලා ගන්නනේ ඒ අපි නැන්ද තේරුම් ගන්නයි අපි ඒකට විනිශ්චය කරගත්තා අපි මේ හරේක බාහනකට විස්තර කරගෙන මේ පරිපසාරණය සාකච්ඡා වෙන ඉස්සලා අපි විනාඩි 10ක් විතර අරගෙන සම්බන්ධ බාහන පිළිබඳ කෙටි විස්තරයක් නාම දහරිය දැරීම මෙහි කරනවාද නැතෝ දහරිය දවනවා දැනුණා කියලා නම් දිගටම කරගෙන යනවා එවැනිම පුළුවන් කඩාවැටයි තමන්ගේ අරමුණ කරලා ගන්න নানা ආකාර දේවල් එනවා ඒ දේවල් තියෙද්දි දරා ගන්න පුළුවන් නම් අරමුණ පවත්තරන හැමෙන් තමයි අපේ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය තපස වැඩි නිසා එනේන දේට අරමුණ පහත ගන්න කියොත් ඒක වෙන්නේ කායනෝචිය. අපිට කරන්න තියෙන්නේ එන දේ තියෙද්දිම නැති වෙලා කරන් නිරවුල් කරන්න බැරි වෙයි. අර ඒ තියෙද්දිම බාධක ජීවිතරයක දුර කෙනෙක් වගේ ඒක හරහා යන්න ගියොත් ඒ බාධකයේ තියෙන බාධක ස්වරූපේ ඉන්නේ නැහැ. කිසිම දෙයක් නොකර සිටීමයි නිවන කියලායි සඳහන් කරන්නේ. මෙහිදී යම් සිතිවිල්ලකින් කන්නා ඥාන ඇතිවෙන බව වටහා ගත හැකිවත් ධර්මයන් සහිතව යම් ක්‍රියාවකින් සිටියේ වීම පහදා දෙනමින් කරන විට ප්‍රයෝජනීය සලකලා කරාට කමක් නැහැ කියලායි අසන ප්‍රයෝජනීය සලකලා යමින් අදහස් කරන්නේ. භාවනාවට ඇති ප්‍රයෝජනයේද නැතිනම් දෙවැනි ආස්තික තරාව බැදී අන්නා මන මාන පිට තුන දැනවලදී අපිට කැමති දේක් කරන්න හිතේකොට ඒ දේ කරලා බලන්න කියලා ඔබවහන්සේ පවසනවා ඒ ඉතිරි අපි කැමති දේ කරා පිටු කර ගැනීමට ඇති නැතිවීම තුළින් එකතු වීමක් සිදු වේද නැත් එළඹී අමාර්මේ දීර්ඝයෙන් යටපත් කළ යුතුද අමාර්මේ යටපත් කරන විට ද්වේෂයක් ඇති නොවේද? ධර්මයේ පිළිබඳව නිසා මෙවැනි ප්‍රශ්න ඇති කමාකර විසදා යන දෙයක් නොකර සිටීමයි නිවන කියලා ඔබ වහන්සේ කිව්වාට මෙය අපි ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද? ඉන් අදාළන්නේ කුමක්ද? නැතිනම් ජීවිතයට සිදුවෙන්නේ කියන්නේ මේකට භවනාවේදී ඉතිවිලි බහුල කෙනෙක් මේ වගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා කියන කෙනෙක් තවත් ඉතිවිලි බහුල කරනවා. නිසා කර්මා කරලා අපිට මතක තියාගන්න ධර්ම නොදැනීම නෙවෙයි මේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. භාවනාවේ තමයි ඒ ජීවි බවල කරනා තියෙන බාධා වෙන ප්‍රශ්න දිගේ තව තවත් ප්‍රශ්න හදමින් උත්තර හොමින් යන්න යන්න යන්න යන්න ඇවිලෙන කිතුන පිටුවට. ඒ නිසා සරලව කියන්න පුළුවන් ඒ භාවනාවට මෙදෙච්චක දෙයක්, ඊළඟට ආවේග ලොකු දෙයක් නැත්නම් හිතේ බහුල බව තේරුම් ගත්ත එක ලොකු දෙයක්. ඒක කාටවත් කරලා දෙන්න බැරි දේවල්. දැන් කර්මාකරන එනින් දෙ මෙනෙහි කරනවා. ඒක ප්‍රශ්න කොහොමද? මේ මෙනෙහි කිරීම නැති නිසා ඔක්කොම ප්‍රශ්න විසඳලා තේරුම් ගන්න පුළුවන් කියලා හිතා ගන්න නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. ඒ නිසා තමයි අරමුණ මුතුපත් කර ගන්න ඕන නම් ඉතිවිලි වේදනා සාර්ථක වෙද අරමුණ මෙනෙහි කරනවා. යම් හේයකින් අරමුණ යටපත් කරගෙන හිතවිලි සංකල්පනාව ප්‍රකට වෙලා තියෙනවා නම් අරමුණට යන්න නැත්නම් හිතනවා හිතනවා කියලා වෙන්නේ. එහෙම නැත්නම් මේ වෙදෙන දිනට පිටුදාට ගත්තොත් ඒක වෙන්නේ මේ බිම්බෝම්බයක් උඩ ඉඳගෙන හිටියා වගේ පිනිකන්දක් උඩ ඉඳගත්තා. ටිකට ටිකට ටිකට ටිකට මේක එකින් එකට එකින් එකට හැප්පෙන්න බැදී අපේ නිසා කර්මාකල මෙවැනි චරිත වලට කරන්න දෙන අමාරු කරන්න කළ හැකි කළ යුතු එකම දේ තමයි අරමුණ මෙනෙහි කරන්නේ. ඒකට යුතුය ප්‍රමාණය අඩු වෙයි. ඉතිවිලිම බහුල වෙලා ආවශ්‍යකණේදී වපරියකේදී අර මොන පැත්තකට විචාවයි හිතනවා හිතනවා මෙනේ නැත්නම් හිත පිට ගියා කියලා මෙනේ කරනවා. අනේ සරල උපක්‍රමයේ කෙරුවට පස්සේ අපිට ඕන වෙලාවක ওই පස්සේ ප්‍රශ්න උත්තර පසුගිය අඟහරුවාදා රත්නදේශමේ අගභාගයේ පසෙන් අවිද්‍යාව දුමන බව සඳහන් වුණා වගේ ඇසුණි. ඒ ඒ තරම් සැපයෙන් පියුම් ගැනීමට අසී කොට පියුම් කරගෙන නමස්කාර පූර්වක ඉල්ලා සිටින්න. ඇත්තටම සතුයේ ඍචු කෘත්‍යයක් නෑ අවිද්‍යාව දුරු කරන්න. සතිය කරලා තියෙන මෙන්න මෙච්චරක් අවිද්‍යාව තියෙන කියලා ප්‍රමාණ කිරීමක් කරනවා. ඊට පස්සේ සම්පජාඤ්ඤයෙන් තමයි ඒකේ තියෙන ආධිනව දැනගෙන අයින් කිරීම කරන්නේ ඒ නිසා සතිය පිටිය සකස් කරලා දෙනවා. account space කරලා දෙනවා. ගිනුම් සකස් කරලා දෙනවා. කොම්පැනි වෙන්න මෙච්චරක් අපි ආයෝජනය කරනවා මෙච්චරක් ලාභ ලබනවා මෙච්චර සුද්ධ ලාභයි මෙච්චරක් මේ මේ බඩු හදනවා මේ බඩු මෙච්චර ලාභයි මේ බඩු පාඩු කියලා accounts paper දෙනවා ඊට පස්සේ තමයි පුළුවන් ලාභ වැඩි කරන්න ලාභ වැඩි බඩු නිෂ්පාදනය වැඩි කරලා අඩු අඩු කරනවා වගේ දේවල් ඒව කරන්නේ සම්පජන්ණය ඒ නිසා සතිය සම්පජන්ණයට ඉඩ ලබා දීම හරහා ඔය කියන මේ ඉදිරි ගමන සකස් කර දෙනවා නැත්නම් සතියේ කෘත්‍ය කරගන්නේ කෘත්‍යයට ප්‍රස්තාවයක් දෙනවා. ඒ නිසා සතිය නැතුව ඒ කිසිම සම්පජඤ්ඤයට හෝ යොච්මස්කාරයට හෝ සම්මාදිතට වැඩ කරන්නේ. ඒ නිසා සතිය කරලා තියෙන්නේ සාමය උදා කරලා ඊට සකස් කරලා දෙන වක්‍ර මාර්ගයට කරනවා. අර සිතෝ වාස්තේ ප්‍රදේශවල සමග පරියන්කයට ගිය කල ඇය එකමාරක පමණ සමාධිගත ලබවාගෙන සිටිය හැක. සමාධියේදී එක්වරක් සීයෙන් යුක්තව ඉරියව් මාරු කරගන්න. එදිනෙදා සෙලින් සෙලින් කරන වැඩවලදී මේ සමාධිය ඇති කරගත හැකි. ප්‍රශ්නේ 1 ආනාපාන සතිය සිතේ සතියෙන් බලා සිටින විට ඉතින් විට සිතවිලි පැමිණියා ඒ බව මම ඉක්මනින්ම දැනුවත් වී සිහිය පවත්වාගෙන පවත්වාගෙන සිතවිල්ල රාග අනුසේ ආදේශ අනුසේ පැහැදිලිව ඇත මේ මේ සිතවිල්ල සිතවිලි වල රාග අනුසේ ආදේශ අනුසේ පැහැදිලිව දෙකකට ඇත කල යුත්තේ මේ සිතිවිලි දෙස ප්‍රතික්‍රියා නොකර බලා සිටීමද නැත්නම් හැකියක්මද නැවතත් ආනාපාන සතියට ගැනීමද ප්‍රවාහයට පිටිපස්සට කරගන්න ඉක්මනින් මා අවරොකටසට ඍජු සරල උත්තර දෙනවා නම් භාවනා කරගෙන යනකොට විශේෂම වගේ එතකොට විවිධ කිව්ව ගන්න මට්ටමට ආවට පස්සේ සැකනම් පමණක් මූල කර්මත්තා ධානය සැක නැත්තම් ඕනම දෙකට ඉන්නේ. භාවනාවේ දැන් සිත් වෙන එකක්වත් ඉල්ලලා ගත්තේ වගේ ඔක්කොම සිත් වෙන දේවල් ඒවත් සැකතන් විතරක් පොඩ්ඩක් කතා කරලා බලන්න මූල කර්මත්තාන මම මේ හිතමනාවක ඔළුව අවුල් වෙලා ඉසු ඇටලා ඉන්නේ කියලා දැනගන්න විතරක් මූල කර්මස්කන්ධය යන්න. එහෙම නැත්නම් භාවනා ඉදිරිපත්න එකට සම්පූර්ණ ඉඩ දුන්නොත් විතරක් අපි නොහො දෙයට පුරුදු වෙයි. නොදන්න දෙයට පුරුදු වෙයි. අලුත් දෙයකට යයි. එතන හැම එකම අපහපා මිනේ කර කර ගණන් කර කර යන්න කියොත් අපිට කවදාකවත් යන්න බැහැ. ඒ නිසා භාවනාවේ සැකනම් විතරක් මූල කර්මස්ථාන පොඩක් අත කාල බලන්න ඒක හරියට අපිට යන පාර වැරදිලා නම් විතරක් යන ගෙදෙට් රිමෝට් කෝල්ලා දීලා අහනවා අපි යවන තැන ඉන්නේ මං ඉන්නේ පාරේද මං කොහෙද ඉන්නේ කියලා එමෙ නෑනේ ආයෙ ටෙලිෆෝන් කරලා ඉන්නේ පාර තමන් කරන ගමන් ටෙලිෆෝන් කරනක ට්‍රැෆික් සාජන් දැක්කොත් බදලා ඉතින් යටි ටෙලිෆෝන් කරනවා සැකන ටෙලිෆෝන් කරලා ඉන්නත් ඒක තමයි අපිට GPS එක. ඒක නැත්නම් ටෙලිෆෝන් එක තියෙන. ඒ වගේ තමයි මූල කර්මත්තා. ඒ නිසා අපිට සැකන මූල කර්මත්තා ඇසුරු කරලා බලන්න. ඔරියන්ටේෂන් එක ගන්න. සැක නැහැනේ ඉදිරියට යන්න. ඒක නිසා මූල කර්මත්තානේ විශ් කරන්නත් ඕන. හැබැයි නිතර අතකලා ඉන්නත් ඒවා. නිතර අතකලා කාලේ නෂ්ටි. ඒකට අලුත් දේවල් වලට ඉඩ නැහැ. සෙල්ලක්කාරකමකට ඉඩ නැහැ. යෝනිසමස්කාරට ඉඩ නැහැ. සම්මාදිටිකට ඉඩ නැහැ. මේක ආපු භාවනාවේ මුලදී කරන්නේ මුලදී අපි මූල කර්මත්තාට ගියේ මූල කර්මත්තාට කී කරගෙන ඒක මේචා කරගත්තට පස්සේ හම්බෙන ඉඩේ තමයි මූල කර්මත්තානේ පාවිච්චි කරනවා අපි අපිට සැක තිබුණොත් පමණක් සැක දුරුවක් කිරීමේ අදහස. එnde ende ende අපිට මූල කර්මත්තානේ සැක දුරුවක් කිරීම සඳහා පාවිච්චි නොකර මූල කර්මස්ථානයේ විමුක්ති ලබා ගන්න පුළුවන් වෙනවනම් තමයි තේරෙන්නේ හිත තමන්ගේම සීලය පිළිබඳව බුද්ධ ධර්ම සංග පිළිබඳව සද්ධා වැඩෙනවා. එහෙම වැඩෙන්නේ නැත්තම් අපි හැම වෙලාවෙම හොද හොද පඩි දානවා. එහෙම නැත්තම් වැහුම් ගැරක් බලනවා. ඉතින් ඒකවල අලතක් වෙන්නේ. දැන් මෙතන බලන්න කියනවා මම තැම්පේ මේ ප්‍රෙෂර් කුකරේ දාන කුසු කුසු ගන්න තැම්පෙන් දාන. එතකොට ඇටත් එක්ක තැම්බිලා මේක වෙලා නැහැ. පොඩ්ඩක් රත් වෙනකොට මේක අරලා බලනවා ආයෙ. ඉතින් මේක බත්තර තැම්බෙන්නේ ඇට කොටක්. ඉතින් සත්‍තාව වෙන්නේ. මෙතන ගියාට පස්සේ චර්චුව ගන්න එපා. සැකනම් විතරක් ප්‍රශ්නයක් අහන්න. සැකනම් විතරක් මූල කර්මස්ථානේ බලන්න. ඒක මූල කර්මස්ථානේ තියාගන්න. උරගාල බලන්න. උරගාල වගේ. නමුත් උරගාන උරගාන රත්තරන්ගේ වේ. කාලේ නැස්ති වෙනවා. එimhe සැක නැතුව ඉදිරියට යන්න ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපිට තමන්ගේම මූල කර්මයේ අත්තරද ටික තමන්ගේම ක්‍රමසාවිදි තමන්ම අත්තරද අත්විදු දේවල් නැත්නම් ඉස්සලවිච්ච වැරදි ටික දැන් සම්පූර්ණ ආරක්ෂකයෙක් විදිහට පෙනී හිටිනවා මේක වැරදි මේක වැරදි මේක හරි කියලා. අන්නේ ටික එනකන් මූල කර්මස්ථානයේ වූ ඇසුරු කරන ගුරුවරයා අවශ්‍යයි. නමුත් ඒක වයාදකමක් වාල්කමක් දුර්ලභමක් විදිහට සැලකන්න හැකිතරම් ඉක්මනට මූල කර්මස්ථානයේ සහ ගුරුවරයාගේ විමුක්තිය ලබා ගන්න එකයි. ගරු ස්වාමීන් වහන්සේ දීඝ කලා කානාපානී වලේ ඇති නරියන් ස්වභාවය ගැන බලා සිටිනවා. මේ නරියන් ස්වභාවය සත්‍යයක් හැම විටම භාවනා නොකර තිබේ. නමුත් දැන් මේ වැඩමුළුවේ මගේ අද හතරවෙනි දවසයි. මේ දවස්වල මම 100ක් සත්‍ය වඩන විට පළවෙනි සත්‍යයේ දෙවන නරියන් ගතියද නැවතත් එකමද නැතුව සිටිය හැකි බව පෙනේ. මේ කාර්යය ටික ටික වැඩි වෙන බවක්ද පෙනේ. ස්වාමීන් වහන්සේ ධම්මසතියේ දියුණුව අධිකවත්ද මේ සමගම සංඛාරාසා විඥානයේ ඇති සතරකමක්ද පෙනී යමින් ආලෝකයක් නිසා මෙසේ සිදුවේ. පරිමර විසවට ආලෝක ආලෝකම වෙමින්ද පවතී. අනියන ස්වરૂප හිතේ මතුවී නැතිවී යයි. ස්වාමීන් වහන්සේ මා කවුරුට ඉතාමත් කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුවපා දීර්ඝායුෂ උපදේශක පිටිට තමට සැක තියෙනවා නම් විතරක් මූල කර්මස්ථානට යනවා මූල කර්මස්ථානයේ තමන්ගේ ඔරියන්ටේෂන් එක ගන්නවා කියන්නේ සංස්කරණය කිසිම දෙයක්කට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව එන ඕනම දේ බලා ගන්නවා කියන කෙනෙක් කිසිම සංස්කරණයක් කරන්නේ නැහැ. භාවනා කියන දෙයට දැස්ති. ඉතින් මේකෙදී කියන තියෙන විදිහට ඒ කම්පන චංචලාව ශබ්දයක්කාර වයිකින් එක නැති කරන්න උත්සාහ කරනවා. මාර්ග දැක්වෙන සමාධිය, සමාධිය හිතේ සමාධිය කියනවා. මේ කොයි එකකම දරාගෙන ඉන්න පුළුවන් නම් මොනම ක්‍රියාවක් මොනම චේතනාවක් මොනම අදිෂ්ඨානයක් එහෙම නැත්නම් අදිඨාන චේතනා සාස අනුසය කියන්නකින්ම තොර. යම් පකන් නිලාගෙන මේ එක ගත්තොත්. අනිලාගෙන ආනතර කරනවන සංස්කාර නැහැ. මොනවා කරුවත් ඒක තමයි සංස්කාර. අර වේපා කියන මේක වැඩි කරන්න කියන ඒක අඩු කරන්න හදනවා. ඒ ඔක්කොටම තමයි සංස්කාර. මේ නිසා මොනවාක් කරලා නැතුව ඉන්න පුළුවන් නම් ඒක තේරෙන්නේ එන්නවන දෙයක් නෙවෙයි යන්නවන දෙයක් කියයි. මම කියපො. ඉතින් එතෙන්ට කිට්ටු කරලා තියෙන්නේ ඒකෙත් මේ අටපත ගන්න එක තමයි ලියලා තියෙන්නේ ඒක ලස්සනට ලියලා තියෙනවා. මට කියන්න තියෙන්නේ සූමයිටි කියන එක තමයි. මෙතන කියලා බලන ඔය ඔක්කොටම වෙන්නේ නැහැ. කියන්නේ ළමයිට ඔක්කොම වැරදිට ගෙනියලා ඔක්කොම වැරදිලා කරන්නට බලාගෙන ඉන්න. කහගෙන කියොත් විතරක් කරගන්න. එහෙම නැත්නම් බැලියගේ දාගත්තයි කියලා වතුර දැස්සයි කියලා කක්ක කරයි කියලා චුකරේ ප්‍රශ්නයක් නැහැ. ඒ වෙන චුපික ඇත්තක වහගෙන මයික්‍රොස්කෝප් එකක් දාගෙන බයිනොකියුලර් දාගෙන දරුවෝ දිහා බලනවා ඊට ගෙට ගෙට ගිහින් ඕක ඔක්කොට දානවා මේකයි. වැල්ලට ආර ඕක කරන්නේ. වැල්ලට ආර උන්ට ඕනේ කියලා දෙන්න කරන්නේ. ඒ නිසා සුභාධර්මයට ඒම් යන්නගෙන සම්පූර්ණ තත්තාවකින් දීලා බලන්න. නැත්නම් බකන් නිලා අනින්න බැරිද? බක තපස් කියන එකක් තියෙනවා. වැඩි බුද්ධයි කියන එකක් තියෙනවා. එන්නම දුවර බලන්න. ඉතින් ධ්‍යාන ඉස්ලා අපි කරගන්න. ආනපාන කීකර කරගන්න ඕනේ, කාය කීකර කරගන්න ඕනේ, ඒකල කරලා. දරා ගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ සැකනම් විතරක් කෝල කරන්න ගන්න යන්නේ නැත්නම් සම්පූර්ණ පූර්ණ නිදහස දෙන්නේ ඒ දීමෙන් තමයි නිදහස ලැබෙන්නේ. පූර්ණ නිදහස නොදොන්නොත් තමයි බාලෙක්. තමයි අතපත ගන්න කියොත් හැම දෙයක්ම තමයි අපවතක්. පූර්ණ විදහාව දෙන්න දෙන්න ඉස්සල කීකරු කරගන්න ඉක්ම ගන්න සීලෙන් ඉක්ම ගන්න සමාධියෙන් ඉක්ම ගන්න මේ කතා ගන්න ප්‍රඥාව ඉක්ම ගැනීම අනේ මේ අනුදුන්න පස්සේ දෙන්නේ අපි ඉපදෙන්න ඉස්සල මේ ලෝකෙ තිබුණා අපි වගේ කියනකො මේ දැන් බඩ බඩ ඉන්නේ කියලා පාන්නේ මොන තඩන වක් කරනකොට පස්සේ ආයෙත් ලෝකෙ ෂෝක් එකකට වැත්තට ඔබට යනවා ඉන්න කාලේ කොහොමද නිදි කිලි කරකිලි අතර ලොකුත් නැහැ දරුවෝ ඊට වැඩි හොඳින් හැදෙනවා ගහකොළ හොඳින් හැදෙනවා කුරුල්ලෝ ඊට වැඩි හොඳ සිංහ කියනවා හරියට වෙලාවට ඉඳ පායනවා උදේට කකුල ගහ ගන්නවා ඔක්කොම කියයි ඒ මොකද අපි මැරිච්ච ඉන්නේ ඉගෙන භාවනා කරන මරණ ආසේ ඉන්න බලන්න ඒක සියල්ල සතුට සිද්ධ දේශනේ මෙතන භාවනා කරන්න කරන්න පරිණත කරගන්න මේ කරනවා දත්පිටි කරනවා වල පරිෂ්ඨවර කරලා ජීවාල් කියන ඉතින් ඒක නැතිව මලබද්ද හැදෙනවා කක්ක කරනවා කියන්නේ. ඒක ඇත්ත කතාවක්. මිරිකලා යවනවත් අමාරුයි. ගුරු කරාට කිසිම මලබද්දයක් නැහැ. උදේට මලබද්ද. ඉතින් ඒ වගේ ඉතින් යන්න තරම් තියෙන නිසා බුදුදහම ගැන හොඳට පිළිකලා සීල ශික්ෂණය කරපන්. සීලේ සමාධි ප්‍රඥායට ලොකු ඉඩක් හම්බුනේ. ඊට සම්පූර්ණ පූර්ණ නිදහස දෙනවා. ඒක තමයි පූර්ණ නිදහස. මොන තැනකම ඇඟිලි ගහන්න ගියොත් මොන දෙයක් හෝ හසුරවන්න ගියොත් ඒ ප්‍රමාණය තමයි ජීවිතයට ඇඟිලි ගන්නවා ඒ තරම් ඒ තරමට තමයි හැසේ හසුරවන්න වෙනවා ඒ නිසා ශික්ෂාවේ ඥානය ගිහින් ඉවර වෙලා ලතලද වෙලාවේ ඒ තමන්ට හම්බ වෙන මේ දේවල් වලට ඒ තාලෙන් වෙන්න දෙන එක තතතාවේ දෝසලෙන මනස ඒ වෙනත උපේක්ෂාවට ඉඩ සැලසෙනකොට තේරෙනවා මොනම හේතුවක් නිසාවත් ආසතිගත වේතු නෑ මොන හේතුවක් නිසාවත් අසහනයක් අවශ්‍ය නෑ අපේ හිත අසහනයක් නැති වීම තමයි අපිට ඒකට තියෙන එකම අසහනය ඒ කනගාට වෙන දෙයක් නෑ ප්‍රශ්නයක් නැතිනම් තමයි ප්‍රශ්නයක් ඒක භයානක ප්‍රශ්නයක් ඉතී කල්පනා කරන අනිදාසේ ප්‍රශ්න ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙල මොකක්ද ලියන ප්‍රශ්නේ ඒක බරපතල ප්‍රශ්නයක් නොලියන කියලා තුන වගේ එකක් ඒ කියන්නේ ඒ තරම් අපි ප්‍රශ්න වලට කැමති, ආතතියට කැමති, ටෙන්ෂන් එකට කැමති, අර නිදහස දෙන්න කැමති. එන එනක් අපිට දැක්ලා තියෙනවා. දැන් අපි පැක් කරගෙන තියෙනවා මම වෙලා ගන්න කැමති විනාඩි 5ක 10ක විතර වගේ අපි ඊයේ මතක් කරපු විදිහට මේ සක්මණ පිළිබඳව වචන ස්වල්පයක් සඳහන් කරන්න. මොකද අපි දැන් යන්න හදන සක්මන් භාවනාවට ඉතින් මට උරු ක්‍රමේ තමයි අපි අර ඊයේ මතක් කරපු පරියන්ක භාවනාවට සාපේක්ෂව සංසන්දනාත්මකව මේ සක්මන් භාවනා සඳහා අවබෝධ කරගන්නේ. ඉතින් අපි පරියන්ක භාවනාවේදී ඉඳගෙන ඉන්නේ ඉකීතාවක් සක්මණේ තියෙන ඇවිදින ඉරියව්ව සමහර විටක කලාතුරකින් හිටගෙන ඉන්න ඉරියව්ව තියෙනවා. ඒ නිසා කාට හරි පුළුවන් නම් සක්මන් කරනකොට මම දැන් පරියන්කයක නෙවෙයි මම නිදාගෙන නෙවෙයි කියලා අන්න ඒකට සක්මන් භාවනාව කියන්නේ. ඒක දන්නේ නැත්නම් ඒක සක්මන් භාවනාව නෙවෙයි. ඒ නිසා හොඳට බලන්න ඇවිදිනකොට හරි හිටගෙන ඉන්නකොට හරි මේ හිටගෙන ඉන්න ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව මේක ඉඳගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා වැටෙනවා. කොහොමද වැටෙන්නේ කියලා බලන්න. මේ වැටහීම තාතික කරන්නේ කොහොමද? ඒකට තමයි තේරි ඉඳගෙන ඉන්නකොට මේ යට පහටියේ පොළොවේ වදිනවා හිටගෙන ඉන්නකොට අතුල් දෙක සක්මන් කරනකොට පතුල් දෙක විතර තමයි සාක්ෂියක් තියෙනවා මම හිටගෙන ඉන්නවා. ඒක තාමත් වැදගත්. එතකොට ඉඳගෙන ඉන්න පරියන්කේ අපිට පේන පිරමීඩයක ඇදී ඒක නැත්තම් චෛත්‍ය නැත්තම් භාග. ඊටගෙන ඉන්නකොට ඇදී නිකන් ඉදිපන්දමක් කරනකොට පොළොවේ පුණ්‍යක් හිටේකොට සමාන තෙරෙමි හිටගෙන ඉන්න සතිය. අවිචින කොටත් ඊට බොහොම සමානයි. ඉතින් මේ දෙක සාතික වෙන්නේ නැතුව අපි ඔසෝම යවනවා තමන අනම්මන මොනවා කතා කරන්න කියලා මේ තියෙන දේ අවුල්. ඒසයි දුවට මතක තියාගන්න මේ ඉරියව් දෙකේ වෙනස තමයි තේරෙනවා නම් ඔන්න සක්මනට ලෑස්ති මනස විමුක්තයි සරලයි ඍජු. ඊට පස්සේ හොඳට බලාගන්න පරියන්කේකදී වදින කොටස් ඉඳගෙන ඉන්නකොට ඉරියව්වේ සක්මණේ සහ පරියන්කේදී සක්මණේ සහ ඉඳගෙන ඉන්නකොට වදින කොටස් අතර පැහැදිලිම වෙනසක් තියෙනවා. ඒ දේ සාධකුනේ නැත්නම් ඉදිරියට යන්න බෑ. දැන් සක්මන ගැන විශේෂයෙන් කියනවා ඉතකදී ඉන්න එක නෙමෙයි සක්මන් කරනකොට පර්යංකේ සක්මණේ වෙනස්කම පර්යංකේදී කිසිම සචේතනික ක්‍රියාවක් කරන්නේ සක්මණේදී සචේතනික ක්‍රියාවක් කරනවා. මේක යෝගාවචරයට ඒක සක්මණ කියන්නේ කරන එක. පර්යංකේ කියලා කියන්නේ ඉඳගෙන බලන්න. ඒ නිසා පර්යංකේ ගැන උත්තර විස්තර කරන්න පුළුවන් ආයාසයෙන් හුස්ම ගන්නවත්. අතපය කෙරෙවිලා කතා කරලා තබා ආයසෙන් හුස්ම ගන්නවා ඒත් පරියන්කේ සෞඛ්‍ය සම්බන්ධයි. මේකෙදි තියෙන චේතනාව පූර්වකව මම ධර්ම ක්‍රියාත්මක කරනවා. ඒ නිසා පරියන්කේට වඩා සක්මනට වීර්ය අවශ්‍යයි. මේ ක්‍රියාව කරන්න වීර්යයක් අවශ්‍යයි. පරියන්කේදී වීර්යයක් අවශ්‍ය නම් අවශ්‍ය වෙන්නේ මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දැනගන්න. සක්මනේදී ක්‍රියාව කරන වීර්යයත් එක්කම ඒ ක්‍රියාව මෙනෙහි කරන වීර්ය අවශ්‍ය නිසා වීර්ය දෙගුණ වෙන බව දැනෙනවා. ඒ නිසා ඒක කියක් උණුසුම් වැඩක්, සක්‍රීය වැඩක්, ක්‍රියාකාරී වැඩක් සක්වන කියලා කියන්නේ ඒක යෝගාචරණ තේරෙනවා. එතකොට ඒ අනුව කියනවා පරියන්කේ සමාධියට බලයි, සක්මන වීර්යයට බලයි. ඒ වගේම තමයි පරියන්කේදී බලන්නේ තමයි අවධානය බොහෝ විට ඒ වායු පොට්ටබ ධාතු ක්‍රියාත්මක වීම ශ්වසන පද්ධතිය හා සම්බන්ධ වෙන නිසා උඩුකයටයි හිතේ. ශක්මණේදී චිත්තකිනේ වායු ධාතුව තමයි වැඩ කරන්නේ උඩුකය එහෙම ගල් කරන්නේ කියන යටි කයට හිතේ. මේ දෙකේ වෙනසක් හොඳට දැනගන්න ඕනේ. සක්මන් කරනකොට අවධානය යන්නේ යටි කයේ වම දකුණු ක්‍රියාත්මක වෙන එකට උඩුකයේ ආශ්වාස ප්‍රශ්වාසයේ බලනකොට නැත්නම් උදරේ වඩනකොට පිම්බීම කිරීම වශයෙන් එක තැනක හිත තියලා ක්‍රියාවලිය දෙකක් බලන එකක් තියෙනවා. සක්මනේදී කරන කරන ක්‍රියාවලිය තැන මාරු. වමේ තියෙනකොට වමේ හිත තියෙන දකුණු තියෙනකොට දකුණු. ඒ නිසා මේ අවධානය යොමු කරන තැන පිට යොදන තැන එක තැනක් මේ සක්මනේ. තැන මාරු. ඉතින් මේ නිසා ධර්මයේ පරියන්කේ යම් යම් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ අනුව කෙනෙකුට කියන්න පුළුවන් මේ වම තියෙනකොට මම වම තියෙනවා ඒක හරියට සක්මන් කරනවා මේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි අපි වම තියෙනකොට මේ වම කියන්නේ දකුණ නෙවෙයි කියන එක දැනගන්න. ඒක නැතුව වම තියෙනවා කිව්වට ඒක තොරතුරු පාවයක් විතර. මේ වම දකුණ නෙවෙයි ඊගාට දකුණ තියෙන්නේ මේ දකුණ වම නෙවෙයි. අන්නේ විදිහේ මේ විචක්ෂණ භාවයයි. සංසන්දනාත්මක ගතිය ගන්නවා නම් පරියන්කට වැඩිය සම්පත හරිම ක්‍රියාශීලී එකක්. ඒ නිසා හරිම සෙල්ලක්කාරයි. මොකද පරියන්කේදී අතික වහකර කරන්නේ අවධානය තියෙන්නේ හුස්ම ක්‍රියාවේ පමණයි. සක්මනේදී අර වගේ සචේතනිකව ක්‍රියා කරනවා දැනින්කට මාරු නැත එහෙම සංඥායි කරනවා. පරියන්කේට වඩා එලිමාන පරියන්කට තුමින් පරියන්කට බැලුවොත් එimhe සක්මනේට සද්දත් වෙනවා. ඒකම ශක්මන්ට උලංගන ගෑවෙනවා. එලි මහන වැටෙන නිසා අර්ථයෙන් වැටෙන අභියෝග වෙයි. නමුත් පොළවේ පය වදින එක ප්‍රශ්වාස වාතයේ උස්මේ නාසිකාගේ වදිනට වඩා ගොරෝසු නිසා වාසිදායක පැත්තට තියෙනවා. ඒ වදිනකොට ගොරෝසුට තේරෙනවා. මෙන්න මේ කර්මෝටික උදේට තේරුම් අරගන්න සක්‍රීය විනාඩි 30ක් විතර යයි. ඒකට ලෝභය තමයි. ගිය ගමම එකක්වත් එක්ලස් වෙන්නේ නැහැ. මූලික ටිකක් විතරයි වෙන්නේ කරගෙන කරගෙන යන මේ හැම කාරණාවක්ම එකින් එකට එකින් එකට අල්මාලයකට මල් ලබනවා වගේ ඉන්න කියන මොන වගේ තිබ්බ මෙන්න දකුණ තිබ්බ මෙන්න වම තිබ්බ මෙන්න දකුණ තිබ්බ කියලා එන්න පටන් ගන්නකොට තේරුම් ගන්න මේ ශක්තියේ ක්‍රියාවලිය අනායාසයෙන් සිදුවෙන්න පටන් ගන්නතර පස්සේ තමයි භාවනා වැඩිවට එතකන් අපි වම වශයෙන් දකුණු වශයෙන් එසවි මෙතනින් වශයෙන් එසවි වෙනතරොත් මේ වශයෙන් මේ මම බාලාස්පත්ති ළමයට ආයු ආයු ගන්නවා අපි විශේෂ කාරණා ඉගෙන ගන්න බෑ ආයු ආයු. ඒක ඉගෙනගෙන ඉවරලා අකුරු ඉගෙන ගත්තාට පස්සේ තමයි අපි වචන ඉගෙන ගන්න. එතන වාක්‍ය කණ්ඩ ඉගෙන ගන්න, වාක්‍ය ඉගෙන ගන්න, ඡේදය ඉගෙන ගන්න, රචනය ඉගෙන ගන්න, තේමා ඉගෙන ගන්න. ඒ නිසා කවදා හරි සක්‍රියී ඉන්නේ ඒක මේ අනායාසයෙන් සක්මන වෙනතට ගියාට පස්සේ තමයි ධර්ම කාරණා ගැඹුර තේරෙන්න. නිසා ඒකට එනකම් විනය කිරීම හිමීට නැවතිල්ල වැඩ කරන එක ඔක්කොම කරලා තියෙන්න ඕනේ. ඒ පරිසරයට ගැළපෙන සමவாய සමතුලිත භාවයක. සමතුලිත භාවය අපට පස්සේ ශක්මණ සක්මන් කරන්න වෙලා තමයි පැත්තකට වෙලා. Taman දිහා බලන වගේ ඉන්නකොට තමයි ඔය නිදහස් වීම සහැල්ලු ගතිය ඉන්න පටන් ගන්නනේ. ඉතින් ඒක නිසා සක්මණත් එක්ක විනාඩි 15ක් අතර ගියාට පස්සේ තමන්ටම තේරෙන්න පටන් අර ගන්නවා අර මුලින් මුලින් ගුරුගේ ගුරු කිරීම සකස් කිරීම විනයනේ කිරීම කරාට පස්සේ මේ ශක්තිය විතර පටන් ගන්නවා එතකොට දෙවන සංගීත භාණ්ඩයක් පුරුදු කරලා කරලා හරියට ඒ සංගීතයත් එක්ක මුසු වෙලා ඒ සංගීත භාණ්ඩ ක්‍රියාත්මක කරනකොට ඒක න ආයාසයෙන් වැඩි වැඩක් කරන්නේ නැහැ පුහුණුවෙන් තමයි යන්නේ අනිත් වගේ සක්මනක් එන්න මේ වගේ දවස් 7 8 භාවනා කරනකොට විතරයි අපිට සක්මනක ඒ ඌරුව ගන්න පුළුවන් වෙන්නේ. අදිශ්‍ය කරන්න ගියාම ගොඩක් කරලා අපිට අඟපෑමක් කරනවා. ඒ කරන්නට බෑ. කොච්චර දක්ෂයෙක් වුණත් මොන ටිකේ රඟපාලා තමයි අර කැම්බ ගන්න කැම්බ ගත්තට පස්සේ සක්මන අනායාසයෙන් සිදු වෙන පටන් අරගන්නවා. ඒකකොට තමයි තේරෙන පටන් අරගන්නවා මේ පරියන්කේ වගේ යාකර්ෂණ කරපු කාමරයක් මොකක්වත් ඕනේ සක්මනට ඕනම වෙලාවක ඕනම තැනක ලැබෙත ඊට පහළව තමයි මේක කරගන්න පුළුවන් ගතිය. ජී ජීවිතයක් ගත කරන වගකීම් බර මල්ටි ටාස්කින් කරනට විශේෂ ආශිර්වාදයක් ආශිර්වාදයක් එචා සක්මන් භාවනා දන්න කෙනාට මේ භාවනාව කියන වචනේ අර්ථ වෙනස් කරනවා. ගෝධනික භාවනා කියන වචනේ තේරුම් අරගෙන තියෙන්නේ අතක් පිට අතක් තියාගෙන ධාරණ දීපතාවනේ අද්දේක වහගෙන ඉන්න කතාව. සක්මන් භාවනා දාන කෙනා දන්නවා භාවනා කියන්නේ ඒව මේ පතු කාමරයක් ඇතුලේ කරන වැඩක් නෙවෙයි. මුළු දවස පුරාම යන වැඩක්. සක්මන තමයි ඉදිරියට වැඩේ පරියන්ක දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම අපි දුර්ගමනක් කියකම අපිට පරියන්ක ගියාට හරියන්නේ අර ක්‍රියාශීලී ජීවිතේ පරියන්කට ගියාම යන්නේ නැහැ සක්මන. ඉරක්කිත සමීප වෙන ගමන් නැත්නම් නිදාගෙන ඉඳලා හොඳටම සීතල වෙලා ඉඳලා පරියක් හිටියොත් ඉඳට යනවා. පරියක් සක්මන්ට ගියොත් ඒ දෙක අතර හොඳ වැඩියක් වීමක් කරන සක්මන. ඒ නිසා අද ගිහි ජීවිතය ගිහි භාවනා කරන අයගේ භාවනා වර්ධින්න හේතුව සහ අඩලගේ ගොඩක් එන්න හේතුව සක්මන අනුකෝ. සක්මන යම් තරකට මේ පුහුණු ඇති කරපත් එක්කනට ප්‍රශ්නේ ඉන්නේ. ඒ ප්‍රශ්න සක්මනේ ඉබේ විසඳෙනවා. ප්‍රශ්න අහන්න හිතෙන්නේ මේ සුඛෝභෝගී ක්‍රමවලට ප්ලග් කරලා උත්තර ගන්න. ඒක ඕනේ දක්න්නේ ඔක්කොම උත්තර ගන්නවා. ඔය විද්‍යාව වල හැම විද්‍යා නිෂ්පාදනයක්ම ඔයාගේ ලැබ් එකේ නේද? සක්මන් කරනවා. එළිය වීදී. අනිකේ ප්‍රශ්නය තුනට උත්තරේ ඉන්නේ නැහැ. ඒ නිසා දක්මන් කරන එක නඩච්ච ප්‍රශ්නේ දෙන්නේ විවාහන මැදට ගන්නෑ කියලා ගුරුවරයෙක් නෑ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේකට දෙන්න වැඩි අවධානයක් දෙන්න. මම දන්නවා ඒක කියන්නේ හේතුව මොකද උගදෙනෙක් සක්මනාව තක්සේරු කරනවා. භාවනා ක්‍රමයක් ගැන හිතනකොට කරන්නේ සක්මන ගැන අවධානය කරනවා මේ භාවනා කරන උදා කළට. සක්මන ගැන කතා කරන තුකට භාවනා කරන යාකට ඉහ කාරණා කරනවා. ඒ වගේ ඉතින් අර එළිය පාදී විදු පිටිය කරක් වෙන්නේ ඒ නිසා මේ සක්මනේ තියෙන වටිනාකම හොඳට තේරුම් ගත්තොත් ඒකමයි ඔය රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වල තියෙන වටිනාකම. අපිට විසඳාමක් වෙලා හම්බ වෙනවා. නමුත් වෙලා තියෙන උගදනේ ඒක තාම දැනනටම හිතනවා කයිවාරු ගහන්නෙම දක්වන්නේ. ඊළඟට පරියක් කියනකොට කයිවාරු දෙන්නේ බෑ. පරියක් කියදි ගන්න ඔක්කොම හොදපාලුවට ලක් වෙන දක්වන්න කරන වෙලාවට පුසුසු ගන්නවා අතර මෙතන ගිහිලා. ඒකයි මම කියන්නේ මේ තියෙන ප්‍රශ්න ටික මෙහෙදී අහන්න එකිනෙකාගේ සක්මකට බාධා කරන්න එපා මේ විම හරියට. මේකේ දුරට ඉඳ තියෙන සක්මක් කරන්න. සකරදක් වල හරි අමාරුයි මේ වගේ පිටසක් එක කරන්න ගියා සම්පූර්ණ කියන්නේ. ඒක නිසා සම්මන් වෙලාවේ පරියක් වෙලාවට වැඩි අගේ කළ කරන්න ගත්තොත් අර කියන විදිහට ඇඟ අවශ්‍ය තත්ත්වයට හදාගන්න එක නිතරම මතුවෙන ප්‍රශ්නට උත්තර ලැබෙන එක ඒ වගේම නැති වීර්ය නැති නැගිටුල ගන්න එක විශ්වබර වෙච්ච සෞඛ්‍ය සමබර ව්‍යායාම ඇති කරලා දෙන එක දාශමුත් එකක් ලෙඩ රෝග සනීපකට ගොඩක් ප්‍රයෝජන වෙන කියනවා. ඒක කියන මට අවශ්‍ය වෙන්නේ මම තමයි දන්නවා. ඉතින් මේ ටික තමයි මට හිතුනේ මේ සක්මනක් අපේ බාහිර බාහිර කියන්නේ ඉස්සලා මතක් කරගන්න උදයි කියලා. ඒ වගේම මම නැවත මතක් කරනවා අර කාර්මික දෝෂේ මකාරවල අර තියෙන මූලික පණකතිය තව දවසකින් දෙකකින් නැවත අවශ්‍යයට අනුසස්. ඒක කතා කරගෙන ගත විලාස මාර්ථ කරනවා. ධර්ම සාකච්ඡාවේදී මාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශිරු දිනාවට දෙනවා